සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ සරත් සමයේ හැලුණු පත් සුළඟේ ආ නලා හඬ මේ නන් දෙක පොත් දෙක නන් දෙක සුළඟේ ආ නලා හඬ පොත පරිවර්තන කෘතිය Nancy Faulkner's Mystery of the Limping Stranger කියන ඉංග්‍රීසි පොතේ පරිවර්තනය සරත් සමයේ හැලුණු පත් පරිවර්තනය Katie Cassidy's ginger snaps Katie කැසිදීගේ ජින්ජර් ස්නැප්ස් කියන පුතේ පරිවර්තනය. මේ පරිවර්තන දෙකම කරලා තියෙන්නේ අනුරාධා සංකල්පනී තිඹිඩියාගම තරුණ පරිවර්තිකාව. අපි ඇයට ආරාධනා කළා පෙරවාදනට පෙම්මින හැටියට මොකද මේ අපූර්ව පරිවර්තන කෘති දෙකක් ඇය මුළු කාලයම කැප කරලා තියෙන්නේ පරිවර්තන කාර්යය වෙනුවෙන් ඒක විශේෂයි ඒ නිසා ඇත් එක්ක කතා කරලා මේ පුද්දක ගැනත් පරිවර්තනකාරී ගැනත් එගේ අත්දැකීම් අපිට අසාධන ගන්න පුළුවන්. ඒක අපේ දැනට පරිවර්තනකාරී යෙදෙන ප්‍රවීණ අයටත් ඒ වගේම අංකුර පරිවර්තකයන්ටත් ඇගෙන් දැනගන්නට ලැබෙන කාරණා ප්‍රදායක වේ කියලා හිතෙනවා. අනුරාධ අපි බොහොම සන්තෝෂයි ඔබ පෙරවන්දනට කැමිනීම ගැන. කෘති දෙකක් අරගෙන අවිල්ලා තියෙනවා ඔබ. එකක් සුළඟේ යානලා හඳ අනිත් එක සරසමේ ලුඩුපත් මේ පුද්දල ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කැමති ඔබෙන් අහන්න දැන් මේ පරිවර්තනය වුණත් ලේඛන කාර්යයක් නේ කොහොමද මේ ලේඛන කලාවට නැත්නම් ලේඛන කාර්යයට මුලින්ම ඔබ පෙළඹුණේ කොහොමද මේ මේ ගැන ආශාවක් ඇති වුණේ මේ ආශා බීජය කොහොමද ඉති රෝපණය වුණේ පුංචිම පුංචි කාලේ ඉස්කෝලේ පොඩි පන්ති වල ඉන්නකොටද එහෙම නැත්නම් ඊට පසු වයසකදීද කොහොමද මේ ආශාව ඇති වුනේ ලේඛිකාවක් වෙන්න? ඒ එහෙම කතා කරලා පටන් ගමු සාකච්ඡාව. බොහොම ස්තුතියි ඔබතුමාට මේ වැඩසටහනට ආරාධනා කරාට මට මම මම මාව තාම ලේඛිකාවක් වශයෙන් හඳුන්වන්නේ නැහැ. තාම නෙවෙයි මම හිතන්නේ මම කොහොමවත් මාව ලේඛිකාවක් විදිහට හඳුන්වයි කියලා. නමුත් ලියන එක ගැන මට ආසාවක් හරි මම ලියන්න පෙළඹුණේ හරි කියවීම නිසා මට පොඩි කාලේ ඉඳලම මට ඇසුරු කරන්න තිබුණ දේ තමයි පොත්. මොකද මම ඉපදුනේ ජීවත් වුනේ හැදුනේ පුංචි ගමක. මට කාලයකට විදුලිය තිබුණෙත් නැහැ. ටීවී එකක් රේඩියෝ එකක් තිබුණෙත් නැහැ. එතකොට මට අප්පච්චි ගෙදර ගෙනලා තිබු පොත් තමයි තිබුණේ කියවන්න. ඔය වර්තමාන රේඩියෝ ටීවී ගැන හිතනකොට නම් අද නම් ටීවී එකක් රේඩියෝ එකක් නොතිබෙන තරමට හොඳයි කියලා හිතෙනවා. ඔව් ඒක දැන් මම ආයෙත් මේ ටීවී රේඩියෝ අහන්න නැති අහනවා හා ඉන්න බලා ඉන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් කොහොමරි පොඩි කාලේ ඉඳලම අර හිතට එන දේවල් මොනවා හරි කියන්න තියෙන එකක් ලියලා ප්‍රකාශ කරන්න එකක් හිතලා නෙවෙයි ඒක ඉබේටම වුණා. පොඩි කාලේ පොඩි පොඩි කතා ලියනවා, පොත් ලියනවා, ලියලා ස්ටේපල් කටුල් ගහලා අර ප්‍රකාශක කරපු පොතක වගේ පිදුම ඒවා මේවා දාලා පොතක් වගේ උපලා තියෙනවා අනිත් අයට බලන්න. පොඩි සෙල්ලම් පොතක් වගේ. ඒකෙන් තමයි ඔබ මේ කාර්යය පටන් ගත්තේ නේ? පුළුවන්. ඔව්. දැන් මේ අද අපි පෙරවදෙන් හඳුන්වා දෙන්න යන පොත් දෙක අත්දැකීම් බහුල පරිවර්තනකාරී නියලිලා යම්කිසි දක්ෂකම දියුණු කරගත්ත මත්තමක් තියෙන කෙනෙකුගේ අතින් සිද්ධ විය යුතු පරිවර්තන කාර්ය දෙකක් මේක. ඉතින් ඔබගේ අතින් ඒක කෙරෙන්න නම් පරිවර්තනකාරී සෑහෙන පරිචයක් පුරුද්දක් ඔබට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ. කොහොමද මේ පුරුද්ද ලැබෙන්නේ ඔබට? පරිවර්තනය කිරීමෙන්ම තමයි පරිවර්තනය කියන එක දිනු වෙන්නේ. පොත් ගොඩක් ප්‍රකාශ කරලා තිබුණාට සමහර විට ඒ පරිවර්තනවල මට්ටම ගැන එකකින් අදහසක් ගන්න බෑ. ගොඩක් පොත් ප්‍රකාශ කරලා තියෙන නිසා හොඳේ පරිවර්තනයක් කියන එක. මම පරිවර්තන කරනවා. පොත් පොතක් ප්‍රකාශ කරේ පළවෙනි වතාවට වුණාට මම ගොඩක් පරිවර්තන කරලා තියෙනවා. නමුත් මම වුණත් පොත කරද්දී අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාහිත්‍යයේ පරිවර්තන නෙවෙයි. සාහිත්‍ය නෙවෙයි. සාහිත්‍ය පරිවර්තනය කරනකොට මමම අලුතෙන් ඉගෙන ගත්තා. මම එක පරිච්ඡේදයක් එක පිටුවක් කරලා ඒක දිගට කරන් යනවා නෙවෙයි මම එක දවසක නවත්තපු තැනට වෙනකල් ඊළඟ දවසේ පටන් ගන්නකොට ආයි මුල ඉඳන් එතනට ආපහු පොලිෂ් කරගෙන එනවා. එතකොට දැන් මේක මම අවුරුද්දක් අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් එක පොතක් කරලා තියෙනවා. එතකොට මම දිනපතාම ආයි මුල ඉඳලා ඊයේ නවත්තපු තැනට වෙනකල් කියවලා ආයි ආයි හදලා තමයි අලුතින් දේවල් ඉගෙනගෙන තමයි පරිවර්තනය කියන එක දිනු කරගත්තේ. ඔව්. දැන් මේ පොත් දෙකෙන් අපි ඉස්සෙල්ලා කතා කරමු සුළඟයා නලාහඬ කියන පරිවර්තනය. දැන් මේ පරිවර්තනය ඔබ කරලා තියෙන්නේ මේ නැන්සි ෆෝක්නර් කියන කතුවරේගේ කෘතියක් Mystery of the Limping Stranger. කවුද මේ නැන්සි ෆෝක්නර්? නැන්සි ෆෝක්නර් කියන්නේ ඇමරිකානු ලේඛිකාවක්. එයා අවුරුදු 100කට විතර කලින් තමයි මේ පොත මේ පසුබිම් වෙලා තින්නේ ගොඩක් පරණ ලේඛිකාවක්. හැබැයි එයාගේ පොත් එහෙම අපි කියවලා තියෙන මේ නිබ්ලයිසන් වගේ එහෙම මේ ජනප්‍රිය ලේඛිකාවක් නෙවෙයි. එච්චර ගොඩක් පොත් ලියලත් නැහැ. ළමා සහ යවුන් පොත් ටිකක් ලියලා තිනවා. ඒ ලියපු පොත් ගැන වෙනත් ලේඛිකාවෝ ලේඛකයෝ විචාරකයෝ අතරේ ලොකු පැසසුමක් තියෙනවා. ඒවා විශේෂයි කියලා ඒ පොත්. නමුත් මට මේ ළමා හා යොවුන් කතා. යොවුන්. අමනයි ලියලා තියෙන්නේ. ඔව්. මට හම්බ වුණේ අහම්බෙන් මම මෙහෙම ලේඛිකාවක් දැනගෙන හිටියේ නැහැ. මට අර පොත කියවලා ඇති වෙච්ච ආසාවට තමයි මම පරිවර්තනය කරේ. ලේඛිකාව ගැන දැනගෙන හොයාගත්ත පොතක් නෙවෙයි. මේ නැන්සි ෆෝක්ට්ගේ ඔබ ඇගේ කියලුම් පොත් කියවලා නැතුව ඇතිනේ නේද? නැහැ. ඒ කියන්නේ හැදෑරීමකුත් කරලා නැතුව ඇතිනේ. මේ පොතෙන් තමයි ඔබ අඳුරගත්තේ අයිව නේද? දැන් ඔබ මේ පොත පරිවර්තනය කරන්න සිංහලට ඇයි පිළිගන්නේ? මේ පොත මට හිතුණා මේක කියවද්දි මේකේ තියෙන මේ අභ්‍යන්තරයේ අඩංගු වෙන ගොඩක් දේවල් ලාංකික යොවුන් සාහිත්‍යයේ ලාංකික සාහිත්‍යයේ පරිවර්තන සාහිත්‍යයේ වගේම ලියවෙන පොත්වලත් කතා කරන්නේ නැහැ. මට හිතුණ පාඨකයාට මේ මුල් කුටියේ තියෙන කේන්ද්‍රීය අත්දැකීම. ඔව්. මොකක්ද ඒ කේන්ද්‍රීය අත්දැකීම? ළමයාත් යෞවනයාත් අතර තියෙන වෙනස යා පරිණාමය වෙනකොට යෞවනයේකට ඒක වැඩිහිටියෝ තේරුම් ගන්න සහ විදිය සහ ඒගොල්ලෝ දෙගොල්ල අතර පොඩි ආරවුලක් තියෙනවා අනවබෝධය ගැන අනිත් එක යෞවනයා දේවල් දිහා දකින විදිහ සම්බන්ධතා ඇති කරගන්න විදිහ වැඩිහිටියෙක් කරනවට වඩා වෙනස්. ඒතකොට ඒක ගැන සාධාරණව බැලීමක් සිද්ධ වෙන්න ඕනේ වැඩිහිටියෙක් ගැසින් නැතුව යෞවනයාගේ දෘෂ්ටි කෝණයෙන්. අනිත් එක සාහිත්‍යයෙන් මිත්‍යාව වගේ දේවල් ප්‍රශ්න කරනවා අඩුයි ලංකාවේ. මේ පොතේ සියුම්ම ඒ දේ වෙලා තියෙනවා හරිම ලස්සනට මට හිතෙනවා ඒ නිසා ඒක මේ ලොකු වැදගත්කමක් තියෙනවා කියලා ඒ වගේ පොතක් පරිවර්තනය කරන එක. ඔබ මේ මතු කරපු ප්‍රශ්න එක වැඩගන්න මට කලින් අහන්න ලැබිලත් නෑ මේ කාගෙන්වත්. එනිසා මම කියන මේ යමක් ඔබෙන් අහලා දැනගන්න ඕනේ. දැන් ළමයා යවගෙන වෙන ඒ අවධිය පිළිබඳ සාකච්ඡා කරපු අපේ මේ ළමා හෝ මේ යෝන් නවකතා හැම නැද්ද සිංහලෙන්? නම් එහෙම සාධාරණීකරණය කරන්න පුළුවන් පොතක් හම්බ වෙලා නැහැ. ඔව්. එතකොට මේ ඒ අත්දැකීම අතවකින් මටත් ඒක හරියටම මේ කියන්න අමාරුයි. මුගක් ඔය මේ වීර කතා ලියනවා මිසක් අරමගේ සිවුම් මේ චෛතසික විපර්යාස පිළිබඳ සිවුම්ම දැකලා ඉගෙන ඒවා තියනවාද කියන එක මම දන්නේ නැහැ මට කියවන්න හම්බෙන්නේ නැද්ද දන්නේ නැහැ. නමුත් එහෙම සාකච්ඡා වෙච්ච අවස්ථාවක් අවස්ථාවක් නැහැ. ඒක වැදගත් ඔබගේ ඒ කතාව. අනිත් එක තමයි ඔබෙන් කියුණා මිත්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කෙරෙනේව නැහැ. ඒකනම් තාම වැඩගත් කාරණයක්. අතීතයට වැඩිය වර්තමානයේ තමයි එහෙන් පිටින් මුළු මේ ප්‍රථම ජාතියම ජනතාවම වෙලාගෙන මිත්‍යා මේ එහෙන් පිටින් අන්ධකාරයක ගෙලිච්ච තත්ත්වය වර්තමානයේ තියෙන්නේ. ඒක මාධ්‍ය වලින් තමයි මුගක්ම ප්‍රකට වෙන්නේ. ඉතින් ඒකෝට ඔබ වැදගත් කාරණා දෙකක් මේ නවකතාවෙන් දැකලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. අපිට කියන්න අනුරාධා මේ කතාව ඒ කේන්ද්‍රීය මේ සුළඟයා නලාන කතාව පොඩ්ඩක් අපිට විස්තර කරන්න මේකේ කේන්ද්‍රීය මානසික අත්දැකීම මොකද්ද? කවුද මේකේ ඉන්න චරිත? ඔවුන්ගේ ශික්ෂතන් කොහොමද? ඒ පිළිබඳ පොඩ්ඩක් කිව්වොත් මම හිතන්නේ අපේ අසන්නාට උනන්දුවක් ඇති වෙයි මේ පොත හොයාගෙන කියවන්න. ඒ වෙන පොඩ්ඩක් කියන්න. ඔව් මේකේ ඉන්නේ නව යෝවුන් වයසේ අවුරුදු 14ක හරියටම කිව්වොත් ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක්. ඒ දෙන්නා එක ගමක ඉන්නේ නමුත් ඒගොල්ලෝ කලින් ආශ්‍රය කළා නැහැ. හම්බෙන් තමයි හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන්න විදිහත් එක ළමෙක් ඉන්නවා යා මේ ලොකු යාගේ පවුලේ යාගේ තාත්තගේ මේ ඔය වගේ ලොකු මිත්‍යා දෘෂ්ටික ඇදහිම් වලට යට වෙලා කොන් වෙලා තනි වෙලා හුදකලා වෙලා ජීවත් වෙන කෙනෙක්. ඒතර යාව විහිළුවට ගන්නවා මේ ගමේ අනිත් ළමයි ඊට වැඩිය ලාභාල ළමයිනුත්. එතකොට යාව බේරගන්න තමයි මේ ගැහණු ළමයා ඉදිරිපත් වෙන්නේ. එහෙමයි ඒගොල්ලන්ගේ හම්බවීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න අතරේ ගොඩනැගෙනවා මේ පුද්ගලික දේවල් හුමාරු කරගෙන යාළුකමක්. මේ යාළුකමත් වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් නිශ්චයෙන් තොරව ඒගොල්ලන්ගේ කැමැත්තෙන් තමයි වෙන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා මේ යාළුකමට ගෙවල් දෙකෙන්ම කැමති වෙන එකක් නැහැ මේ ආශ්‍රය ගැන අර මම කියෝ වගේ ලොකු මර්ධනයක ජීවත් වෙන ළමයාගේ තාත්තා කොහොමත් කැමති නැහැ කිසිම කෙනෙක් ආශ්‍රය කරනවට ඊළඟට ඒ නිසාම මේ පවුල ගැන තියෙන 아무තු විදිහට බලන එක මේ ගමේ අනිත් අය ඒ නිසාම මේ ගෑනු ළමයාටත් හිතෙනවා මේ යාළුකම දැනගත්තොත් එහෙම අපෝ ඒ ගෙදර මිනිස්සු මේ වගේ ඒ නිසා ඒගොල්ලන් ආශ්‍රය කරන්න එපා කියන දේ එයාගේ ගෙදරින් උනත් එන්න පුළුවන් කියලා. ඒ නිසා මේගොල්ලෝ හොරෙන් හොරෙන් තමයි හම්බ වෙන්නේ කතා කරන්නේ. ඒ වුණාට ඊට පස්සේ ඒ දෙන්නට මේ පුද්ගලික ඒගොල්ලන්ගේ තියෙන ගෙවල් වල ප්‍රශ්න ගැන නැතුව වෙන දෙයක් ගැන ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙලා ඒගොල්ලා ඒක ඔස්සේ යනවා. ඒ දෙන්න තනියෙන් කතා කරගෙන මේ පොඩි රහසක් විසඳන්න හොරෙක් වල්ල ගන්න ගෙනියන මෙහෙයුම තමයි ඊට පස්සේ කතාවේදී ගැරෙන්නේ. ඔව්. දැන් මේ සුළඟයා නලා හඬ නමින් මේ පරිවර්තනය කරපු අනුරාධා සංකල්ප නීති බිරියාගම සමුණ ලේඛිකාව ඒ කරපු පැහැදිලි කිරීම මහගෙන ඉන්නේ ඇති. හ්ම්. ඔබට හිතා ගන්න පුළුවන් මොන වගේ අත්දැකීමක්ද මේකේ වස්තු වෙලා තියෙන මේ මේ කතාවෙන්. දැන් අනුරාධ දැන් ඔබ ඒ කාරණේ පැහැදිලි කෙරුවා. දැන් ඔය සමාජ සත්තාව නැත්නම් ඔය යථාර්ථය අපේ සමාජෙත් තියෙනවා නේද? ඔයිට සමාන මේ අත්දැකීම් මම හිතන්නේ අපේ සමාජයේ තියෙනවා හැබැයි ඕවා මේ ගෙවෙන්නේ නෑනේ. ඒක තමයි මම අර ඉස්සලා කිව්වා වගේ සාහිත්‍ය කියන දේ ලංකාව ඇතුලේ පාවිච්චි වෙලා නැහැ. සමාජය ඇතුලේ තියෙන ඇත්ත ප්‍රශ්න කතා කරන්න. දැන් ගොඩක් අපේ සාහිත්‍යයෙන් ළමා සාහිත්‍යයෙන් වැඩිපුරම යොවුන් සාහිත්‍යයක් කියලා දෙයක් ඇත්තම නැහැ. මට හම්බෙලාම නැහැ යොවුන් සාහිත්‍යයක්. ළමා සාහිත්‍ය කියන එකෙත් අර අනුගමනය කරන දේවල් දෙවල් හිටියන්ගෙන් එන දේවල් එහෙම පවත්වගෙන යන්න බල කිරීමක් මිසක් ඒවා ප්‍රශ්න කරන්න ඒවට පිටු දකින්න හරි ප්‍රශ්න කරලා ඇත්ත දේ අවබෝධ කරගන්න හරි පෙළඹවීමක් නෙවෙයි මර්ධනයක් තමයි සාහිත්‍යයෙන් වෙලා තියෙන්නේ. ඒ නිසයි මේ පොත් දෙක වෙනස් වෙන්නේ සාහිත්‍යයට ඒක තමයි ලංකාවේ අවශ්‍යත් සිද්ධ වෙන්න. ලිවීමකින් වෙන්න ඕන දේ ඒ දේවල් කතා කිරීම සහ ඒවා අනිත් අය ඒවා ගැන කතා කරන්න පෙළඹවීම. ඔව්. දැන් මේ සුළඟයා නලහඬ මේ අත්දැකීම් සහිත මේ නවකතාව පරිවර්තනය කිරීමේදී ඔබට භාෂාව සම්බන්ධයෙන් භාෂාව තෝරා ගැනීමේදී පරිවර්තනය කරන්න ඒ පිළිබඳ කොහොමද හිතුවේ භාෂාව කියන දේ සාහිත්‍ය පරිවර්තනයක් කරන්න ගියහම තමයි මොකක් හරි භාෂාවක තමන් දන්න භාෂාවක ගැඹුර ඒකේ පළල ගොඩක් දුරට දැනෙන්නේ. එතකොට මට තේරිච්ච දේ තමයි ඕනෑම භාෂාවක් අපිට එකක් උඩින් අනිත් එක ඊට වඩා උසස් පහත් එහෙම කියන්න බෑ. ඒ තරම් අසමසමයි හැම භාෂාවක්ම. සමහර තැන්වලදී අපිට ඊට එක භාෂාවකට සමාන්තරවම දේවල් අනිත් භාෂාවක හම්බුනාට සමහර දේවල් ඒ තරම්ම සමාන්තර නැහැ. එතකොට අපිට පාවිච්චි කරන්න වෙනවා මොකක් හරි අපේ කියන ක්‍රමයක් ඒ කියපු දේ විදිහට කියන්න. අනිත් එක පරිවර්තනයේදී ලොකුවටම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ භාෂාවේ ශෛලිය. පාවිච්චි කරලා තියෙන ශෛලිය ඊට සමාන්තර ශෛලියක් හොයා ගැනීම හෝ හදා ගැනීම හෝ අපි පරිවර්තනය කරන භාෂාවෙදී මට ඒක ගැන සෑහෙන හිතන්නුනේ ඇත්තටම මේ පොතට වඩා අනිත් පොතේදී ඒකේ පාවිච්චි කරලා තියෙන ශෛලිය ටිකක් ඒක නූතනයි සහ සාමාන්‍යයෙන් ලියවෙන භාෂාව නෙමෙයි. ඒ කියන්නේ මුල් කුටියේ භාෂාවයි. පාවිච්චි කරලා තියෙන භාෂාව. ඒක නිසා මම ඒක මේ එක එක විදිහට අත්හදා බලුවා මම ඇත්තටම ක්‍රම තුනකට කරා අනිත් පොත chapter එකක් දෙකක් මම ඒ වගේ ක්‍රම තුනකට කරලා ඊට මැද එකක් මම තෝරගත්තා ඒ තුනේ මැද තිබිච්ච විදිහ මම තෝරගත්තා ඒක තමයි වඩා සුදුසු කියලා. මොකද මුල් කෘතිය තිබුණේ පොතේ කතා කරන භාෂාවෙන්. මෙයා අවුරුදු 13ක ගෑනු ළමයි. ඒ කියන්නේ මේ සුළුගේ යනහඬ නෙවෙයි අනිත් පොත. මේකට මේ පොතේදී ඒ තරම් අර මේ ශෛලිය කියන එක මේ එහෙම ලොකු නූතනත්වයකට ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් ඒ කියන්නේ මේ නැන්සි ෆෝක්න. ඔව් නැන්සි ෆෝක්නගේ සුළුගේ යනහඬ කියන එක මම ඉස්සර කිව්වා වගේ ගොඩක් පරණ කෘතියක්. ටිකක් පරණ ඉංග්‍රීසි. නමුත් ඒකේ ශෛලියේදී අර වගේ ලොකු අර්බුදයකට මේ නැහැ. භාෂාවේ අර කාව්‍යාත්මක බව, సౌందර්යය වගේ දේවල් තමයි ඒකෙදී අවධානය යොමු කරන සිද්ධ වුණේ සුමග යන ලහන පොතේදී. අනිත් එකේදී තමයි අර නූතනත්වය කියන එක කොහොමද අපි ඒක මේ භාෂාවට සමාන්තර එකක් සිංහලයේදී ගොඩනගා ගන්න කියලා සෑහෙන හිතන්න වුණා. ඔව් ඒ කියන්නේ මේ ඔබේ පුත සරස් සමයේ හැරුණු පත් කියන පොත නේද? ඒ ලේඛිකාව ඒ ලේඛිකාවක් නේ නේද? කැටි කැෂිඩි කැටි කැසිඩි ගැන විස්තර කෙරුවොත් හොඳයි මම හිතන්නේ. කැටි කැසිඩි කියන්නේ අර කලින් කිව්වා වගේම යම් ඉංගලන්තයේ ලේඛිකාවක්. එතුමියත් ළමා සහ යෝන් සාහිත්‍යකරණයේ යෙදෙන ලේඛිකාවක්. මට මේ දෙන්න ගැනම දැනිච්ච දේ තමයි අපිට එහෙම දැන් ලංකාවේ අපිට අහවල්ලු යෝන් සාහිත්‍ය ළමා සාහිත්‍යකරණ ලේඛකයෙක් හරි ලේඛිකාවක් හරි කියලා හඳුන්වන්න බෑ. මොකද අපි අපේ අය අපේ සාහිත්‍යකරණයේ යෙදෙන අය එහෙම කැටගරි එකක් වෙනම අරගෙන නැහැ. අපි හැම જાතියෙම ලියනවා. ලේඛකෙක් හරි ලේඛිකාවක් හරි ගත්තාම ඒ කියන්නේ වැඩිහිටි නව කතා, කවි, කෙටි කතා, කවි, ළමා කවි, ළමා කතා එහෙම දින. ඔව් එහෙම තමයි සිද්ධ වෙන්නේ. නමුත් ජාත්‍යන්තරයේ එහෙම නෙවෙයි. විදේශීය සාහිත්‍යයේ එහෙම නෙවෙයි. ඒ රටවල් වල සාහිත්‍යවල ඔන්න වගේ ලොකු මේ එකම එක අංශක ඒ ඔස්සේම යන ඒකටම ඉන්න වෙනම පිරිසක් ඉන්නවා. ඒතර මේ ලේඛිකාවෝ දෙන්න ඒ වගේ ළමා ඒ කියන්නේ ඒ අංශය ගැන හැදෑරීම අසල දැනුම අත්දැකීම ඒක තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. ඉතින් මේ ලේඛිකාවත් ඒ වගේ යොවුන් සාහිත්‍යයේ දැන් මේ කැටි කැටි කියන තාමත් තාම ලියුම් ගොඩ දෙන්නේ තාමත් ලියුම් ගොඩ 50 ගණනක කාන්තාවක්. නමුත් ඇය හරිම තරුණ විදිහට හිතන හරීම දැන් ඔබ ඇය තරුණ විදිහට හිතන කෙනෙක් කියලා කියන්නේ මොකක්ද ඒකට හේතුව? එයා ගැන මම දැන් මේ පොතට මම කොච්චර ආස වුණාද කිව්වොත් මම මේ ගැන හොයලා බැලුවා. يعني පොත් සලස්සම හැරුණා. ඔව්. ඔව්. ඉතින් එතුමියගේ ජීවන රටාව කරලා තියෙන රස්සාවල් ලියලා තියෙන අනිත් පොත් ඒ හැම දෙයකම ඒ පොතුත් මේ යොමු සාහිත්‍යක යොමු සාහිත්‍ය. ඒ හැම එකේම පිළිබිඹු වෙනවා යා හිම වයසට ගිහිල්ලා අර අපේ සාහිත්‍යකරණයේ යෙදෙන අය වයසට ගියා වගේ දෙයක් නෙවෙයි. යා එතන රැඳිලා තියෙනවා අර උඩට ගිහිල්ලා පහළ දිහා බලනවා වගේ නැතුව ඒ වයස කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන් විවෘතභාවයක් යාට තියෙනවා. ඒ කියන්නේ මේ කැපී සිටි ලේඛිකාව මට අනිත් ලේඛිකාව ගැන මේ අන්තර්ජාලයේ තොරතුරු ඒ තරම් හොයාගන්න බැරි වුණා මොකද එයා ගැන එහෙම පළ වෙලා නැහැ ඇත්තටම ඒ තරම් කරණයි සහ ප්‍රකට නැහැ ප්‍රකටත් නැහැ ප්‍රමාණයනුත් අඩුයි පොත් ප්‍රමාණය අනිත් එක ගොඩක් පරණ නිසා මේ හරිම අමාරුයි මේ ගැන තොරතුරු හොයාගන්න දැන් මේ සලස්සමේ හැලුණුපත් කියන කතාවේ මොකද්ද මේ ප්‍රධාන ඒ කතා වස්තුව මොකද්ද? මෙතන කතානායිකාව වෙන්නේ අවුරුදු 13ක නව යවුන් වයසේ පසු වෙන ගැහැණු ළමෙක්. එයා හිතන්නේ නැති දේවල් එයා කොහොමද මේ ජීවිතයට එයා කොහොමද මූණ දෙන්න ඕනේ, පරිණාමය වෙන්න ඕනේ කියන එක එයා අවබෝධ කරගන්නේ වෙන අයගෙන් සිද්ධ වෙන බලපෑමෙන්. මේකේ ගොඩක් දුරට කතා කරනවා මිත්‍රත්වය සහ යවුන් ප්‍රේමය කියන දේ. මිත්‍රත්වයේදී අපි ගොඩක් හිතන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ අපි මිත්‍රත්වයේ විතර නෙවෙයි ගොඩක් සම්බන්ධකම් වලදී අපි අනිත් කෙනාගේ පෞරුෂයට හරි අනිත් කෙනා හිතන පතන විදිහට හරි සමහර විට යට වෙලා තමන් කියන කෙනාව නැති කරගන්නවා. ඒක ගොඩක් ගැහණු ළමයිට සිද්ධ වෙනවා. මම හිතන්නේ ওই වයසදී විතරක් නෙවෙයි විවාහ වෙච්ච වැඩිහිටියන්ට පවා ওই දේ සිද්ධ වෙනවා. Taman කියන කෙනා කවුද කියලා හොයාගන්නත් සමහර විට මේක ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මරා ගන්නවා කියන එක. ඔව් වෙන කෙනෙක් වෙනුවෙන් නොදැනුවත්වම මරා ගන්නවා. ඉතින් මේ ළමයාත් එහෙම මේ හිම අනවබෝධයෙන් ඉඳලා යාට එක තැනකදී ඒක පුපුරායමක් සිද්ධ වෙනවා මේ තමන් සහ අනිකා කියන දෙන්නා කොහොමවත් එකඟ වෙන්න බැරි තැනකදී ලොකු ගැටණයක් ඇති වෙනවා එතකොට මේ මිත්‍රත්වය කොහොමද මෙයා මේ මිත්‍රත්වය කියන දෙයින් ඒකට මුහුණ දෙන්නේ ඒකට කොහොමද පරිණාමය වෙන්නේ ඒක යොවුන් වයසේදී ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් මම පෞද්ගලිකවත් මගේ වයසේ පසු වුණ යුගයේ අනිත් ගොඩක් අයත් මම දැක්කා ඒ වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද ওই වයසේදී හරි බැඳීම් කියන ඒවා තමයි තමන්ගේ ලෝකේ තියෙන ලොකුම දේ ওই වයසේ. මොකද අපි රස්සාවල් හරි ආර්ථිකය හරි ඒව නෙවෙයි. මේ අධ්‍යාපනය සහ අන් අය සමග ඇති කරගන්න බැඳීම් තමයි ජීවිතයේ ප්‍රමුඛම දේ. එතකොට ඒ කියන්නේ මේ මේ මේ මානසික බැඳීම්. මානසික බැඳීම් තමයි. ඒ ඒ වියට අයිති මානසික බැඳීම්. ඔව් මානසික බැඳීම් තමයි ඒ වයසේදී ප්‍රමුඛම ජීවිතයේ ප්‍රමුඛම. එතකොට ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් හැලහැප්පි සෑහෙන බලපානවා. ජීවිතයේ ඊතුරු කොටසට බලපානවා. ඒ මනුස්සයාගේ ඊතුරු හැඩේ නවියෝන් විය පසු කරලා ඊට පස්සේ බිහි වෙන වැඩිහිටියාගේ හැඩය තීන්දුව වෙන්න සෑහෙන බලපානවා අර පොඩි පොඩි හැලහැප්පීම්. එතකොට ඒව ගැනත් කතා කරන්නේ නැහැ අපේ සාහිත්‍යයේ මේවා අපි තනියෙන් ඉඳවනවා මේවට උත්තර අපිට ඔයගේ ප්‍රශ්න කතා කරන්න වැඩි හිටියෝ දෙමව්පියොත් ඒවා ගන්න නැහැ බරපතලව. ඒ නිසා මේ පොතේ ඔක ගැන එහෙම විශේෂයෙන් කතා කරලා තියෙන එක මට සෑහෙන්න දැනුණා මට හිතුණා මේක මට විතරක් නෙවෙයි අනිත් අයටත් මේ වගේ ඒක ලොකු හවුහරණක් කියලා එහෙම පොතක් කියවන එක. ඒ කියන්නේ අපේ සමාජයේ ඔය වයස් මට්ටමේ අයගේ අයගේ මේ පොදු යථාර්ථයක් ඒක. ඔව්. යෝනි මහන්දරයවුනේ තියෙන මේ තියෙන ගැටලු ඒගොල්ලන්ගේ අත්දැකීම් හැඟීම් දැනීම් ඒව ගැන සංවේදී වෙන්නේ නැහැ සමාජයත් සාහිත්‍යයත් ඒකට ඊටාම සංවේදී සහ හරිම යථාර්ථවාදී ලිවිල්ලක් මේ පොතේ සිද්ධ වෙලා තියෙනවා අර වෙන වෙන විදි වලින් නිකන් අපි අර පැලස්තර අර වෙලා එහෙම වේශාන්තරණය කරලා එක එක ඒව කරලා නැහැ අව්‍යාජවම ලියලා තියෙනවා ඒ නිසා ඒ වගේ දෙයක් කියවන කෙනෙක්ට උනත් මට මේක කියවපු පාඨකයන්ගෙන් උනත් ආ ඒක තමයි මේ ඒ කියන්නේ ඔබේ පරිවර්තනය කියුවා. ඔව්. ඒක දැනගන්න ලැබුණේ හරිම වටිනවා කියලා මේ ඒ වගේ මාතෘකාවල් කතා කරන සාහිත්‍යයක් තියෙන්න ඕනේ කියන එක. ඔව් දැන් මේ ඔබගේ මේ අදහස් වලින් පැහැදිලි වෙන්නේ දැන් අපි යෝන් සාහිත්‍ය ගැන හරියට කතා කරනවා අපේ රටේ මම හිතන්නේ යෝන් සම්මානත් තියෙනවද කොහෙද නේද දෙනවද තියෙනවා යෝන් නාට්‍ය එහෙම තියෙනවා මම ඒක දන්නේ මේ යෝන් යෝන් සාහිත්‍ය සම්මාන දෙනවද කියලා මම දන්නේ මම දැනුවත් නැහැ මේ මේ මොකද මේ දැන් ඒ සම්මාන නිසාම පොත් කියවන්නත් එපා වෙනවා ඒ සම්මාන වලත් මේ වටිනකම නැතුව ගිහිල්ලා තියෙන සමහර පොත් නිසා කොහොම හරි දැන් අපේ යෝන් සාහිත්‍ය නිකන් සීමා වෙලා තියෙනවා මේ එක රැල්ලකට වීර චරිත වගේ රැල්ලකට ඒ ගැන මොකද ඔබ හිතන්නේ? මම හිතන්නේ යෝන් සාහිත්‍ය කියලා තියෙන්නේත් යෝන් සාහිත්‍ය යනුවෙන් පෙන්වලා තියෙන්නේත් එක්ක ළමා එක්ක වැඩිහිටි තමයි ලංකාව ඇතුලේ. වැඩිහිටි සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කියලා තමයි මට ඒ කියවපු පොත්වලින් දැනෙච්ච දේ. ඇත්තම යෝන් සාහිත්‍ය නෙවෙයි කියලා. එතකොට ඒ වගේ ඉන්නෙත් අර වැඩිහිටියා නිර්මාණය කරපු ඒගොල්ලන්ගේ අයිඩියොලොජි වල තියෙන විදිහේ වීරයෝ. නම යෝන් කියන පිරිස ඇතුලේ ඒගොල්ලන්ගේ ඇත්ත වීරයෝ නෙවෙයි. එතකොට වීර හරි දැන් සාම්ප්‍රදායික හරි වැඩිහිටියන්ව අනුගමනය කරන පන්සල් යන ළමාසාරි යන ධාර්මිකව මෙහෙම හොඳට ඉන්න මෙහෙම ජීවත් වෙන්න කියලා එහෙම එකක් උගන්වන එක පරමාදර්ශී අන්න එහෙම එකක් යොවුන් චරිත යොවුන් චරිත තමයි ඉන්නේ ඉතින් ඒක යථාර්ථයක් නෙවෙයි අන්තිකේ පරමාදර්ශය කියන එකත් uh, questionable ප්‍රශ්නාර්ථයක් තමයි ඒ වගේ තියෙන්නේ. ඒකද හරිද කියන එක. මොකද යෞවනයා කියන්නේ අලුත් දේවල් හොයාගන්න, ගවේෂණය කරන්න, අත්දකින්න, ප්‍රශ්න කරන්න එයා වෙනම කෙනෙක්. හිටියා කියන විදිහට ඉන්න කෙනෙක් නෙවෙයි. ඇත්ත කෙනත්. එතකොට අර සාහිත්‍යයක පෙන්වලා තියෙන්නේත් එහෙම කෙනෙක්. හරි මෙන්න මේ මේ මේ දේවල් කරන කෙනා තමයි හොඳ කෙනා, වීරයා. මේවා කරන අය නරක අය. අන්න ඒ වගේ එහෙම නිර්දේශයකට නැතුව තමන්ම ගවේෂණය කරන යෞවනියෝ ඉන්න කෘති නැහැ හොයාගන්න. ඔව් ඒ මේ ඔබගේ ඒ අවබෝධය බොහොම මේ මේ වැදගත් මට හිතෙන්නේ මේ ඒ කියන්නේ මේ ඒ වයසට පත්වෙච්ච අයගේ ශිෂ්‍යසන් දැකලා නෙමෙයි ලියන්නේ. ලියලා තියෙන්නේ. ඒ ඒ මතු පිට හැසිරීම යනාදී ගැන මිසක් ඒ ශිෂ්‍යසන් කොහොමද ක්‍රියා කරන්නේ කියන එක මට හිතෙන්නේ වැඩි හිටියා යෞවනයා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් විය යුතුයි කියලා එයා හිතන කෙනාව තමයි මේ පොත්වල ලියලා තියෙන්නේ. ඉන්න යෞවනයා නෙවෙයි. ඒ කියන්නේ එයා මවාගෙන ඉන්න රූපෙට හරියන විදිහට තමයි මේ ඔව් බඳු චරිත නැමීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ <laughs> අපේ සාහිත්‍යයේ ඉල්ල තියෙන්නේ මම හිතන්නේ මේ අපිට තව මේ කාලේ ලැබුණා නම් හොඳයි කාලේ ඉඳෙන්නේ නැහැ අද අපි පෙරවදන අසන්නන්ට හඳුන්වා දුන්නේ අනුරාධා සංකල්පනී තිඹිරියාගම තරුණ ලේඛිකාවගේ කෘති දෙකක් පරිවර්තිත කෘති දෙකක් එකක් සරස් සමයේ හැලුණු පත් අනිත් එක සුළඟේ ආනලා හඬ මේ කෘති දෙකෙන් වගේම ඇගේ අදහස් වලිනුත් අපිට පේනවා අනාගතයේ ඇය අතින් පරිවර්තන කෘති ගමනක් නෙමෙයි නිර්මාණ කෘති වුණත් වඩා මේ උසස් මට්ටමේ බිහි වෙයි කියලා. මොකද ඇය මේ යෝන් ආයක පමණක් නෙමෙයි මනුෂ්‍ය චිත්ත સંතාණය ක්‍රියා කරන හැටි චෛතසික යන බොහොම සිමුණු නිරීක්ෂණයක් තියෙන තරුණ ලේඛිකාවක් බව පේනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ අතින් තව හොඳ පරිවර්තන, තව හොඳ නව කතා වීවි කියලා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා පෙරවදනට පැමිණීම ගැන ඔබේ මේ කෘති දෙක ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වෙන්න. ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් මට මේ මගේ අවස්ථාවක් ලබා දුන්න ගැන. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න සිංහ. අතිගතයේදී ඉන්දුනෙල් උපමාලිකා පෙරවදන මාර්ෂ්ලා ප්‍රාන්දුවේ නිෂ්පාදනය.